මේ කතා කරන්නේ? ඔව් කොහෙන්ද? මම මේ කතා කරන්නේ? ආ කියන්න. මචං උඹ මෙදාපාර කැම්ප් යන්නේ නැහනේ. නෑනේ. ඇයි? පොඩි කේස් එකක් ගැන කතා කරනවා. අත්තේ. ඔබ දන්නවද මේ පොඩි සීන් එකක් ගිහිල්ලා තියෙනවා කියලා අපිට ඔය වෙච්ච සීන් වලට? මොකද්ද සීන් එක? ඔබ දන්නවද දැන් කැම්ප් එකේ අපිට දීපු බටාගෝස් එක? හරිද? අර එක රෑන්ක් එකනේ තුන ගානේ හැම රෑන්ක් එකනම හැම ප්‍රශාටම ගහපු සීන් එක. හරිද? ඒ සීන් එක කොහොම හරි ගිහිල්ලා දැන් මොකක්ද කේස් එකක් ඇදලා තියෙනවා. තව එකක් උඹට උඹට ගැහුව නේද අර සාජන් අපි අපි අර මේ බිලට් එක එකේ වාඩි කරවලා තියලා ඉවරලා උඹට ගහපු සීන් නේ හරිද ඒ සීන් එක ගැන ගිහිල්ලාද කොහොමද දන්නේ දැන් ගිහිල්ලා දෙමුත් එහෙනම් මොකද කරන්නේ? අනිත් එක මේ උඹලට සීනියර් කෝස් එකේදී මේ හෝස් බට වලින් ගහව මොකද්ද සීනියර් කෝ ගිහිල්ලා තියෙනවා. සීනියර් කෝස් එක මොකද උනේ බා? ඔව් ඔව් එහෙම කරා තමයි. හෝස් හෝස් බට එකකින් කකුල් පෙරෙන්නේ කකුල් පෙරෙන්නේ. ඔව් ඔව්. අම්මට දිරි ඒක. අම්මට දිරි ඒක තමයි. උඹන් පත් වෙලා දින්නේ. පත් වෙලා දින්නේ ඔක්කොම ඈ. බටා කෝස් එක බටා කෝස් එක බටා කෝස් එක සල්ලි එකතු කරන්නේ බටා එක. ඒකත් සීනියර් මොකද්ද ගිහිල්ලා තියෙනවා. දැන් බටා එක එකතු කරපන්. අනිත් එක අපි කවුද කියලා මේ ඉස්කෝලේ ප්‍රින්සිපල් ගෙදර ඉන්න එකක්ද? නෑ නෑ ප්‍රින්සිපල්ට ගිහිල්ලා නෑ තාම. ප්‍රින්සිපල්ට අයින් කියන්න බෑ තාම මේ සර් ගෙන සර්ලාට විතරයි ගිහිල්ලා තියෙන්නේ. මං ඉස්සරට ඒ <laughs> කට්ටියට ගිහිල්ලා තියෙන දැනට. ආ ගිය පාර සාජන්ට විරුද්ධ තමයි ලොකුවට සීන් එක ගිහිල්ලා තියෙන්නේ. අපිට ගහපු අය අපි බිලට් එක එළියනේ අපිව නිදි කරුවේ බං. ඔව්. ඒ සීනුයි කොමිටිය ගිහිල්ලා තියෙන්නේ. ඒක කවුද දන්නේ කියලා දේ. දන්නේ නැහැ බං. උඹලට සීනියර් හෝස්ට් එකේදී හෝස්ට් බටල් වලින් ගහනවට අතර තව ගෙහුවද? ඔව්. අම්මට දේ. මොනවද උනේ කියන්නේ? දැන් මම මම බලාගෙන ඉන්න මොකද වෙලා තියෙන්නේ කියලා සීන් එක. බොන්න දුන්නා. කර්ජාන්ද ජරාව. ඊට පස්සේ <laughs> ගැව්වා එක්කෙනෙක් ගැව්වා 50කට වැඩි. 50කට වැඩි ගැව්වා. දැන් උඹලට බෝස් බටෙන් ගැහුවට අමතර මෙස් බෝඩ් එකකින් ගැහුවද? මස් මස් බෝඩ් එකකින් ගැහුවේ නෑ. බෙල්ට් තියෙන දාන බෙල්ට් එක. ආ ඔව් ඔව්. ඒකෙන් දුන්නා. තව දුන්නා. පොළු වලින් දුන්නා. පයින් ගැහුවා. මේ කිව්වා අර පඩිපෙළ නගිනකොට ඩෙපර්ට් රෝල් වලින් පඩිපෙළ නගින්න කියලා පිටිපස්සෙන් කකුල් දෙකෙන් ඇද්දලු එහෙම සීන් එකක් වුණාද ඔව් ඔව් දැන් මොන මොන පඩිපෙළ නගිද්දී ඔව් පඩිපෙළ නගිද්දී පල්ලෙහාට ඇදලා ගන්න මොන ඒවා පත් වෙලා දන්නේ කොහොම හරි මොන මොනාද ගාපු සීන් ටික පත් වෙලා තියෙනවා අප්පඩේ මම පිටියේ ඉඳන්නේ නැහැ මම පිටියේ නෑ නෑ නෑ නෑ උඹ කි උඹ කියලා නෙමෙයි දැන් කවුරු හරි කියලා පත් වෙලා කියලා මම නම් කිව්වේ නෑ තාම එදා සීනියර් බෝස් වෙලා අපි තාත්තත් තාත්තත් තාත්තා දැක්කද දැක්කා තාත්තරාන්තියෝ තව ප්‍රශ්නයක් නේ. නෑ ඒක අවුලක් නෑ.